අංගුත්තර පංචක නිපාතය. පංචාංගික වග්ගය. අංගුත්තර පංචක නිපාතයේ පංචාංගික වග්ගය. අනුග්‍රහිත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචහි භික්කවේ අංගේහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති ඵලාච චේතෝ විමුක්ති ඵලානිසංසාච සංඥා විමුක්ති ඵලාච හෝති සංඥා විමුක්ති ඵලානිසංසාච භික්ෂූනි අංග පහකින් අනුග්‍රහ කරන ලද සම්මා දිට්ඨිය චේතෝ විමුක්ති ඵලය ආනිසංස කරගෙන තියෙනවා සංඥා විමුක්ති ඵලය ආනිසංස කරගෙන සිටිනවා මොනවද මේ අංග පහ කියලා ඊට පස්සේ විස්තර කරා. ඊට ඉස්සෙල්ලා අපි බලමු මොකක්ද මේ සඳහන් කරලා තියෙන සම්මා දිට්ඨිය කියලා. මේ සම්මා දිට්ඨිය කියලා කියලා තියෙන්නේ විපස්සනා සම්මා දිට්ඨියට. මොකද සාමාන්‍ය කෙනෙකුට හිතන්න පුළුවන් මෙතන සඳහන් කරලා තියෙන ඕනෑම කෙනෙකුට තියෙන සම්මා දිට්ඨිය මේ ශාසනයට මුලින්ම ආපු කෙනෙකුට තියෙන සම්මා දිට්ඨිය කියලා. මෙතන විශේෂයෙන් සඳහන් කරන්නේ විපස්සනා සම්මා දිට්ඨිය. චේතෝ විමුක්ති ඵලය කියලා කියලා තියෙන්නේ මාර්ග ඵල සමාධියට. පඤ්ඤා විමුක්ති යන්නේ සඳහන් කරලා තියෙන්නේ ඵල ඥානය. ඒ නිසා මෙන් කියවෙන්නේ අංග පහකින් අනුග්‍රහ කරන ලද සම්මා දිට්ඨිය විපස්සනා සම්මා දිට්ඨිය චේතෝ විමුක්ති ඵලය ලැබෙන්න හේතු වෙනවා. පඤ්ඤා විමුක්ති ඵලය ලැබෙන්න හේතු වෙනවා. ඒ කියන්නේ මාර්ගඵල සමාධියක් ලැබෙන්න, ඵල ඥානයක් ලැබෙන්න හේතු වෙනවා. මොකක්ද මේ අංග පහ? ඉද බික්කවේ සම්මාදිට්ඨි සීලානුග්‍රහිතාච හෝති. මේ භික්ෂූනි සම්මාදිට්ඨිය සීලයෙන් අනුග්‍රහිතයි. සීලයෙන් අනුග්‍රහ කරන ලද සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය පිළිබඳ කියනවා නම් කාරණා පහකින් අනුග්‍රහ කරන්න ඕන පළවෙනි කාරණේ තමයි සීලයෙන් අනුග්‍රහ කරන්න ඕන සුතානුග්‍රහිතාච ධර්ම ශ්‍රවණයෙන් අනුග්‍රහ කරන්න ඕන සාකච්ඡානුග්‍රහිතාච හෝති ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න ඕන සමතානුග්‍රහිතාච හෝති සමතේ නැත්තම් සමාධියෙන් අනුග්‍රහ කරන්න ඕන. විපස්සනානුග්‍රහිතාච හෝති. විදර්ශනාවිනුත් නැවත අනුග්‍රහ කරන්න ඕන. මේ කාරණා පහගෙන උදාහරණයක් කියනවා නම් යම්කිසි පුරුෂයෙකුට මිහිරි අඹ ඇටයක් හම්බ වෙනවා. මිහිරි අඹ ඇටයක්. ඒ පුරුෂයා මේ මිහිරි අඹ ඇටය අරගෙන සීමාවක් වෙන් කරගෙන හොඳින් ඒ අඹ ඇටේ පැල කරනවා. ඊට පස්සේ කාලයෙන් කාලයට දිය ඉසිනවා. කාලයෙන් කාලයට මුල් පිරිසිදු කරනවා. කාලයෙන් කාලයට හනුවන් ඉවත් කරනවා. කාලයෙන් කාලයට මකුළු දැල් ඉවත් කරලා ඒ අඹ ඇටය මනාකොට විපුල බවට මහත් බවට පත් කරනවා. ඒ කියන්නේ හොඳින් වැඩෙන්නේ සුදුස්සක් කරනවා. මේක තමයි උදාහරණය. මේ තරුණ විදර්ශනාවට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒක උපමා කරලා තියෙනවා ඉතාම රසවත් අඹ ඇටයකට. ඒ අඹ ඇටය ලැබෙන පුරුෂයා එය ඉතා විශාල ගහක් දක්වා වැඩිලා මහත් වූ ඵල නෙලා ගැනීමේ අදහසින් එක්තරා භූමි ප්‍රදේශයක් වෙන් කරනවා. වෙන් කරලා සීමාවක් බඳිනවා. එහෙම සීමාවක් බැඳලා ඒ අඹ ඇටය සිටවනවා. සිටවල කාලෙන් කාලට වතුර දානවා. නැත්තම් දිය ඉහිනවා. කාලයෙන් කාලයට මුල් පිරිසිදු කරනවා. ඊට පස්සේ කාලෙන් කාලයට පණුවන් ඉවත් කරනවා. කාලෙන් කාලයට මකුල් දැල් ඉවත් කරලා ඒ ගහ ඉතා හොඳින් වැඩෙන පරිදි ක්‍රියා කරනවා. ඒ උදාහරණය කියවෙන්නේ යම්කිසි නිවන් දකින්න කැමති පුරුෂයෙක් නැත්නම් පුද්ගලයෙක් ඒ තමන්ට ලැබුණ සම්මා දිට්ඨිය විදර්ශනා ඥාන සහිත විපස්සනා සහිත සම්මා දිට්ඨිය ඊටා හොඳින් වැඩිලා එමගින් හිතාගන්න බැරි තරම් ඵල ලබා ගන්න අප්‍රමාණ ඵල ලබා ගන්න නැත්නම් මහත් වූ ඵල ප්‍රමාණයක් ලබා ගන්න එක්තරා භූමි ප්‍රදේශයක් වෙන් කර ගන්නවා තමන්ට මේක තමයි සුදුසු කියලා. ඒ මොකද මේ භූමි ප්‍රදේශය කියන්නේ සීලය. ඒ කියන්නේ ඒ විදර්ශනාවට නැත්නම් විදර්ශනා සම්මාදිට්ඨියට සීලයෙන් අනුග්‍රහ ලැබිය යුතුයි. සීලය කියන්නේ ප්‍රදේශය. එය වැඩෙන ප්‍රදේශය. එතකොට තමන් දන්නවා තමන් මේ ප්‍රදේශය තුල තමයි හැසිරිය යුත්තේ. මේ ප්‍රදේශය තුල තමයි සිටිය යුත්තේ. මේ අඹ ඇටය වැඩෙන්න නම් මේ ප්‍රදේශය තුල තමයි තියෙන්න ඕන. මේ ප්‍රදේශයෙන් පිට ගිය ගමන් ඒ අඹ ඇටයට සුදුසු ප්‍රදේශයක් නෙමෙයි. එහෙනම් අපි සීලය සීමාවක් හැටියට පනවමු. සීලය සීමාවක් හැටියට පනවලා ඒ සීමාව තුල ඉඳ උත්සාහ කරනවා. ඉතින් මෙහෙම සීලයක පිළිහිටලා විදර්ශනා වඩන පුද්ගලයාට නිවැරදි ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණාම බුදුරජාණන් වහන්සේගේ හරියට දියවත් කරනවා වගේ පුදුම සහනයක්. ඒ අපි අත්දැකලා තියෙනවා. සමහර ස්වාමින් වහන්සේලා පවා දීර්ඝ කාලයක් භාවනා කර කර සිටින විට සමහර විට උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ අති මధుර වූ සූත්‍ර දේශනාවක් අහන්න ලැබෙනවා. ලැබුණාම උන්වහන්සේලාගේ හිතට වියවත් කළා වගේ පුදුම සැනසීමක් තියෙනවා. දැන් අපි කාරණා දෙකක් ගැන කතා කරමු. මේ තරුණ විපස්සනාව එහෙම නැත්නම් විපස්සනා සම්මා දිට්ඨියට සීලයෙන් අනුග්‍රහ කරල යුතුයි. ඊට පස්සේ ධර්ම ශ්‍රවණේ සුතානුග්‍රහිත. ඒ කියන්නේ ශ්‍රුතයෙන් නැත්නම් ධර්ම ශ්‍රවණේ අනුග්‍රහ කරන්න ඕනේ. ඊට පස්සේ සාකච්ඡානුග්‍රහිත සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න ඕන. හරියට මුල් පිරිසිදු කරනවා වගේ. මොකද අපි තුල යම් යම් මුල් බැසගත්ත වැරදි අදහස් ඒ වැරදි අදහස් ඒ මුල තියෙන තැනින්ම අයින් කරලා දාන්න ඕන. එහෙම නැත්නම් එය අපිට ලොකු බාධාවක් වෙනවා. මොකද ගහ ඉහළට වැඩුණට බොහොම හොඳින් වැඩුණට මුල හොඳ නැත්නම් ඒ ගහේ ඵලය එතරම් හොඳ වෙන්නේ අපි තුල තියෙන වැරදි මුල් නැත්නම් මනාකොට තිබිය යුතු ගහක මුල ළඟ නොතිබිය යුතු දේවල් ඒ ගහ ළඟ තියෙනවා නම් අයින් කරන්න ඕනේ. ඒ නිසා ඒ අපිට අපේ හිතට කාවැදිලා තියෙන දේවල් අයින් කරන්න කියන එක තමයි මේකෙන් කියෙන්නේ. වැරදි දේ. ඒ කියන්නේ මිත්‍යා දිට්ඨිය අයින් කරන්න කියලා කිව්වා. මේ කිව්වේ සාකච්ඡානුග්‍රහය ගැන. සාකච්ඡාන ලැබෙන අනුග්‍රහය. දැන් අපි කතා කරා සීලයෙන් ලැබෙන අනුග්‍රහය, ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන අනුග්‍රහය, ඊට පස්සේ සාකච්ඡාවෙන් ලැබෙන අනුග්‍රහය. ඊට පස්සේ හනුවන් අයින් කරන්න කියලා. සමතය වගේ. ඒ කියන්නේ හනුවන් කියලා කියන්නේ ඒ ගහේ වැඩිවීමට බාධා කරන ජීවි කොටසක්. එතකොට යම් කිසි දෙයක් අපිට තියෙනවා නම් ඒ දේ මහත් බවට පවුනවන්න දෙන්නේ නැතුව අපි ප්‍රමාදයෙන් හිටියොත් තියෙන ටිකක් නැති කරලා දාන જાතියක් තමයි පණුව කියලා කියන්නේ. මේ උදාහරණය හොඳින් ගැලපෙන්න කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ පණුව අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඉන්න තැනුනුත් පල්ලෙහාට වැටෙනවා. වැඩිමක් පේන්නම නැති වෙනවා. ඒ නිසා මේ නීවරණ සංඛ්‍යාත පණුව අයින් කරන්න සමතය උදව් කරගන්න කියලා කියනවා. සමාධිය උදව් කරගන්න කියලා කියනවා. ඒක තමයි මේ පණුව අයින් කරන්න කියලා කියලා තියෙන්නේ. ඊට පස්සේ විපස්සනානුග්‍රහිතා කියලා කියන්නේ විපස්සනාවෙන් තව තවත් දියුණු විදර්ශනාවකින් අනුග්‍රහ කරන්නේ යම්කිසි ප්‍රදේශයක ඝනට නකුළුදල් බැඳිලා තියෙනවා නම් එහි ගමන් කරන්න අමාරු නිදාසෙ. සිත්සේ ගමන් කරන්න අමාරු. කැමති ප්‍රදේශයට යන්න අමාරු. අකමැති විදිහට අමාරුවෙන් යන්න වෙයි. ඒත් මේ මුලින් තිබ්බ විපස්සනා සම්මා දිට්ඨියට තව දුරටත් විදර්ශනා ඥාන එකතු කර ගැනීම මේ ප්‍රඥා ශේස්ත්‍රයේ සිත්සේ සැරිසරන්න පුළුවන්. ප්‍රඥාව වඩන්න පුළුවන් ඕන විදිහකට, ඕන තැනකට යන්න පුළුවන්. ඕන පැත්තකින් ගිහිල්ලා බලන්න පුළුවන්. අන්න ඒ ආකාරයට මේ උදාහරණය ඉතා හොඳින් ගැලපෙන්න කියලා තියෙනවා. යම්කිසි භාවනාන යෝගීව වසන පුද්ගලයෙකුට මෙන්න මේ කරුණු පහෙන් උදව් ලැබෙන්නම ඕනේ. එතකොට තමයි මාර්ග ඵල සමාධි ඵල ඥාන ලැබෙන්නේ කියලා. මොකද්ද? සම්මාදිට්ඨිය තියෙන පුද්ගලයාට අංග පහකින් උදව් ලැබුණොත් ඒ පුද්ගලයාට මාර්ගය ඵලය සහ ධ්‍යාන ලබන්න පුළුවන්. මොනවද මේ අංග පහ? සීලයෙන් අනුග්‍රහ ලැබිය යුතුයි. ධර්ම ශ්‍රවණයෙන් සුතෙන් අනුග්‍රහ ලැබිය යුතුයි. සාකච්ඡාවෙන් අනුග්‍රහ ලැබිය යුතුයි. සමතෙන් අනුග්‍රහ ලැබිය යුතු සමාධිය සමතය කියලා කියන්නේ සමාධිය ඊට පස්සේ විපස්සනාවෙන් අනුග්‍රහ ලැබිය යුතු බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අංග පසින් අනුග්‍රහ කරන ලද ඒ සම්මාදිට්ඨිය චිත්ත විමුක්තිය ඵලයකට තියෙනවා ප්‍රඥා විමුක්තිය ඵලයකට තියෙනවා මේ සූත්‍රය අද කාලයේ තියෙන දුර්මත නැති කරන්න ඉතාම වැදගත් සූත්‍රයක්. මොකද සමහරු ඉතින් ඉන්නවා සූත්‍ර විතරක් ඉගෙන ගත්තාම ඇති ඒ ගැන හිත වඩන්න ඕනේ නැහැ කියලා. ඒගොල්ලෝ බණ අහනවා විතරයි. සමහර කෙනෙක් භාවනා කරනවා විතරයි ධර්ම ශ්‍රවණයක් කරන්නේ නැහැ. ඒ පුද්ගලයා හිතනවා ධර්ම ශ්‍රවණයෙන් භාවනාවට බාධාවක් ඇති වෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අනුශාසනාව මෙන්න මේ ආකාරයටයි කරන්නේ. යම්කිසි පුද්ගලෙක් විපස්සනා වඩනවා නම් විදර්ශනා කරනවා නම් භාවනා කරනවා නම් ඒ පුද්ගලයාට සීලය තිබිය යුතුමයි. සීලයෙන් එය ඒ විපස්සනාවට අනුග්‍රහ ලැබිය යුතුමයි. ධර්ම ශ්‍රවණයෙන් අනුග්‍රහ ලැබිය යුතුයි. මොකද මෙතන වැදගත් කාරණයක් වෙන්නේ සමහර කෙනෙක් භාවනා කරනවා භාවනා කරනවා කියලා කරාට සීලය පිළිබඳ ඒ තරම් සැලකිල්ලක් දක්වනවා පේන්නේ නැහැ. ඉතින් ඒගොල්ල හැමදාම භාවනා කරනවා. ඒ භාවනා වෙන්නේ නැහැ. ඒ කියන්නේ භාවනා කියන්නේ වැඩිවීමට. වැඩිවීමට උත්සාහ කිරීමයි වැඩිවීමයි දෙකක් යම්කිසි පුද්ගලයෙක්ට ඕන නම් Tamanට නියම ප්‍රතිඵලයක් ලබන්න බුදුරජාණන් වහන්සේ තමයි මාර්ගය දේශනා කළේ. උන්වහන්සේ තමයි මාර්ගය දන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නවා මම දන්නේ නැහැ. උන්වහන්සේ නිවනට යන මාර්ගය හොයාගත්තා. උන්වහන්සේ මේ මාර්ගය අපිට දේශනා කළා. අපි ඒ අනුව ගියොත් බුදුරජාණන් වහන්සේ කියන නිවනට ළඟා වෙන්න පුළුවන්. වෙන මාර්ගයකින් අපිට කැමති විදියට ගියොත් වෙන කොහේ හරි තමයි අතරමං වෙන්න වෙන්නේ කියලා පළවෙනියටම සම්මාදිට්ඨිය ඇති වෙන්න ඕන. ඒක ලැබිය යුතු පළවෙනිම සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය අනුව ක්‍රියා කරන පුද්ගලයාට සීලය නැතුවම බෑ. අනිවාර්යංගයක්. ධර්ම ශ්‍රවණය අනිවාර්යංගයක්. ඒක අනිවාර්ය කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය ලැබීමෙන් වියවත් කරනවා වගේ සහනයක් ලැබෙනවා. ධර්ම සාකච්ඡාවෙන් මුල් පිරිසිදු කළා වගේ තම තමන් තුළ තිබ්බ වැරදි මත දුරු මත අයින් කරන්න පුළුවන්කම ලැබෙනවා. සමතේ හිත එකඟ බවට පත් කර ගැනීමෙන් පංච නීවරණයන්ගෙන් මිදෙන්න පුළුවන් වෙනවා. හනුවන් ඉවත් කරනවා වගේ. මකුළු දල් කරනවා වගේ. මකුළු දල් කඩලා නිදහසේ අපි අවකාශයේ ගමන් කරනවා වගේ තවදුරටත් විදර්ශනා ඥාන වැඩිීමේ මේ ප්‍රඥාව මහත් බවට විපුල බවට පත් කරගන්න පුළුවන්. මේ උතුම් වූ බුදුරජාන් වහන්සේගේ දේශනාව අනුව තමන්ගේ සිත වඩලා තමන්ගේ මාර්ගයේ කෙබඳු විය යුතුද කියලා තීරණය කරලා මේ පින් ඇත්තෝ තමන්ගේ මාර්ගය සහ ඵලය සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා 菩萨摩诃萨。